අද බොහොම පොඩි දරුවෙක් වගේ මෙතන ඇවිල්ලා කිව්වා මේ පත් කරපු පුද්ගලයා මේ අල්ලස් දූෂණ කොමිසමේ ක්‍රියාපිලිවෙත ඒ වගේම බලය තියෙන සභාපතිවරයාට කොමිසම් කට්ටිය පත් කරේ අපි මේක මොකද දන්නේ මේක බොරුවක් ගරු කතානායකතුමනි මේ අල්ලස් දූෂණ කොමිසමේ සියලු කටයුතු කරන්නේ අධ්‍යක්ෂ ජනරාල් වරියගේ අභිමතය පරිදි බොහෝ දේවල් කොමිසම් සභාවට එන්නේ නැහැ මේ අධ්‍යක්ෂ ජනරාල් වරිය කවුද එතුමාගේ ඊටාම හිතවත් මිත්‍රයාගේ බිරිඳ ගරු අගමැතිතුමා තමයි නම් කරේ අගමැතිතුමා තමයි මෙයාව දැම්මේ මේ නියෝග සියල්ල අගමැතිතුමා පරිදි ඉෂ්ට වෙන්නේ අනිතක අමතක කරන්න එපා ගරු අග්‍රාමාත්‍යතුමනි අද ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් ඉන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉඳ කියලා මම කියනවා. එතුමා ඔබතුමාව රැක්කා. ඔබතුමාට මුළු UMP එකම ගහනකොට එතුමා හිටිය ඔබතුමා රකින්න